අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නැවතත් ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිනත්තන් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අනිකුත් ප්‍රශ්න ප්‍රකාශන වලට සාදරභාවය ප්‍රකාශ කරලා අවසරයි ප්‍රමුදුරණිය ගරු ස්වාමින් වහන්සේ නිස්සන්න භාවනා මධ්‍යස්ථානයේ සතිය භාවනා කොට එහි ගත කරන කාලයේ භාවනාව කෙරේ ඇතිවන උනන්දුව නිසා සිත එකඟ කරගත හැකි නමුත් නිවිස කරා ගොස් නැවතත් මූල තත්වයටම පත්වීමට අපට සිදුවේ. සත්‍ය අවබෝධ වීම ටිකෙන් ටික ඊටා ලංවන බව දැනෙන අතර ජනාකීර්ණ භාවයේ වැටුවන විට ඒ නැවතත් ඊටා දුර බැව හැඟේ. මේ පහදා දෙන්න. ඔබ වහන්සේට මහ මහ නිවන් අවබෝධ වේවා. ඒ මගේ යෑමට අපටද ශක්තිය ධෛර්ය ලැබේවායි තෙරුවන් සරණයි. ඇත්තටම ලියලා තියෙන විදිහට මෙතනත් ජනකේ ඉන්නවා. මෙතනත් 50ක් 60ක් ඉන්නවා. ඉතින් එහෙමනම් ජනකේ ඉන්න තැන ඉඳලා කොහොමද භාවනා සිද්ධ වෙන්නේ? ගෙදර ගියට වැඩියම හිතන්නේ මෙතන තැනක ඉන්නවා. ඒ ජනකේ ඉන්න භාවයේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ පිටසගේ භාවනාවට නැමියාවක් නැතිකම. ඉතින් ඒක නිසා ගෙදර ගියාම තියෙන ප්‍රශ්න අපි පොඩ්ඩකට පැත්තකට දාලා මේ තීන දවස් දෙකේ භාවනා කරගනිමු. ඒක නම් මට තියෙනවා ඥානයක් තියෙනවා කියලා. මේ දැන් එන්න තියෙන ප්‍රශ්න කල්පනා කරලා මේ හම්බෙච්ච එකෙත් පෑදීතියට බොරදී එකතු කරන්න යන්න එපා. අනිත් එක මේවට එහෙම ලෝකෝත්තර උත්තර නෑ. ලෞකික උත්තර තියෙන්නේ. ඒ නිසා ওই විදිහට කරගෙන කරගෙන යනකොට ඒ යෝගයේ යෙදෙනකොට ඥානෙ මෝරනකොට කර්ම ගෙවෙනකොට ඒවා සිද්ධ වෙයි. ඒ නිසා ජනා කියන භාවයේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපි මෙතන මම හිතන්නේ මේ ඩෝම් එකේ ඉන්නකොට තරම් ජනාකීර්ණ භාවය කොහොමද gedarakවත් නැහැ. මේක කාමරේ අත්තට දෙනා දාලා ඉන්න විදිහ. ඒක නිසා ජනාකීර්ණ භාවය නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ පිරිසකේ තියෙන වැඩේට තියෙන නැමියාව. ඒ නිසා මෙහි ඉන්න ටිකේදී වෙන්න තියෙන කරදර ගැන ඔළුවේ දාගෙන කරදර කරන්නේ නැතුව ඉන්න අවසාන මොහොත දක්වා උපරිම විවිකේ ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවන් සර්ණයි ගෞණීය ස්වාමින් වහන්සේ කුඩා දරුවෙකුට වැරැද්දක් කර දඬුවම් කිරීමේදී අපේ සිතට ක්‍රෝධයක් ඇතිවේ. නමුත් අරමුණ දරුවා යහමකට යොමු කිරීමයි. මෙහිදී අපට අකුසලයක් සිදුවේද පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී චිරජීවනය ලැබේවා. මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. අකුසල වෙලා තියෙන දරුවා වදපු එකේ. ඊට පස්සේ දඬුවම් කරන එක බොහොම පුංචි එකක්. ඒ නිසා දරුවන් වද රම්මලා පරිස්සම් වෙන්න වදන්නේ දුකක් කියලා හිතා ගන්න. ඒ නිසා වැදුව දරුවට ගහන්න වෙන එක අහන්න දෙයක් නැහැ දුකම තමයි. ඒ නිසා මූලිකම දේ තියෙන අවිද්‍යාව, ජාති, පත්‍යා ජරා මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස සම්භවಂತಿ. ජාති ඇති වුණාට පස්සේ ඔය කරන්න දෙයක් නැහැ. ඒක නැතර කරනවා කිව්වමත් ටිකක් අප්සෙට් වැඩි. කියන එකත් නිකන් හොඳ නෑ හාමුදුරු කෙනෙක්. මොකද හාමුදුරු සමහර හාමුදුරු කියනවා සිංහලෝ ජාතිය බෝ කරනවා මදි කියලා. <laughs> ඒකට මෙවුවා කියනකොට ටිකක් පටලවෙනවා. ඔය ප්‍රශ්න පටන් ගන්න જાතියෙන් දරුවා වදපු එකේ පාව කියලා හිතා ගන්න. ඊට පස්සේ ආයෝකේ හොදලා ගන්න දෙයක් නැහැ. ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ නිස්සරණ වනාරණයේදී වෙනත් කිසිම භාවනාවක් නොකරන ලෙස අවවාද කළා. ස්වාමීන් වහන්සේ මා පුරුද්දක් ලෙස බුදුගුණ භාවනාවක් නිවසේදී සෑම දිනකම කරන්නෙමි. මා මෙහිදී ලත් උපදේශ අනුව භාවනා කරන අතරම බුදුගුණ භාවනාව නිවසේදී කලාට වරද්දක් නැතිදයි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. අභාසයට නිදුක් නිරෝගී සුවපත් භාවයත් අතිතුම් අමා මහ නිවනින් සැනසීමත් ලැබේවා. වඩා ප්‍රෝජනයක කරන්න. බුද්ධානුස්සතියෝ ආනපාන සතිය සති එකයි. බුදුගුණ මෙනෙහි කරනකොට වැඩියෙන් සතිය වැඩෙන්නේ ආනපාන කරනකොටද සක්මන් කරනකොටද කියලා බලලා වැඩි සත වැඩි එකක් එහෙම නැත්නම් වැඩි අස්වන තියෙන කෝපිතන්නේ ගොවිපලේ භෝග වවණ එකයි තියෙන්නේ. නම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ සතියයි ප්‍රශ්න තියෙන්නේ සතියට කලින් තියෙන වචනේ බුද්ධානුස්සතියද ආනාපාන සතියද සක්මන් භාවනාදි කියන එක දෙකම කරපු එකනට මම හිතනවා වඩා ප්‍රායෝගික අයිතිවාසිකමක් තියෙනවා. තේරුම් ගන්න වඩා ප්‍රයෝජන ඇති දේ කරන්න. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී මම හුස්ම ගැනීම පිටකිරීම නාසිකාග්‍රය වෙත සිත යොමු කරන අයෙක්මි. මෙසේ හුස්ම දෙස සිත යොමු කිරීමේදී හුස්ම රැල්ල සිහින් වී ඒ නොපෙනී යන අවස්ථාවක් නැත. මෙම අවස්ථාවේදී උදරයේ පිම්බීම හැකිලීමද තුනී වී ගොස් ඇත. මින් පසුවත් මම නාසිකාග්‍රය වෙත වෙතට සිත යොමු කරගෙන නිසල්මනේ සිටිමි. මෙලෙස සිටියදී මගේ මුළු ශරීරයේම දැනීම නැති වී ශුන්‍ය අවස්ථාවකටපත් වේ. දකුණු අත්ල මත ඇති වම් අත්ලේ ස්පර්ශය පවා නැත. ඉඳහිට ඇතිවන සුසුම් රැල්ලක් පමණි. පමණි දැනගත හැක්කේ. සිතීලි වරින් වර ඇති වී නැති වී යයි. වෙනදාද සාමාවෙන්ද වේදනාද ඇතිව නැතිව යයි. මා තුළ තාමත් කෙලෙස් ඇති බැවින් මින් ඉදිරියට භාවනාවේ වර්ධනයක් නැති බව සිතමි. ඒ බැව ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාවලට සම්බන්ධීමලුත් දැනගන්නට ලැබුණි. මෙම කෙලෙස් හඳුනාගත හැකි මාර්ගයක් ඇද්ද? එසේ හඳුනාගතහොත් ඒවා නැති කිරීමට හෝ අඩු කර ගැනීමට කටයුතු කිරීම අවශ්‍යයි සිතේ. ඔබ වහන්සේ කරුණාවෙන් පහදා දෙනු ඇතයි සිතමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු. නිර්වාණ සරණ ලැබේවා. මම වැඩමුළු කීපයකට සහභාගී වූ අයෙක් වෙමි. ඔය විදිහට ගත්ත අරමුණ ගෙවෙනවයි කියලා කියන්නේ රූප ආරම්මණයක ගෙවීමක්. ඊට පස්සේ මතුවෙන සැකයක්ද, බයක්ද, අනිශ්චිතතාවයක්ද, දැනීමක්ද, හැඟීමක්ද ඒක තමයි අරමුණ වෙන්නේ. ඒක තමයි කෙලෙසේ වෙන්නේ. ඒ අරමුණ ගෙවෙනකොට කෙලෙසයත් ගෙවෙනවා. වෙන විදිහකට කියන්න පුළුවන් රූපාරම්මණය ගෙවුනා රූප සංඥා වෙනවා. රූප සංඥාව ගෙවුනාට පස්සේ වේදනා ටික ටික ටික ටික ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ගෙවෙන කටයුත්තක් වෙනකොට ඒක පිළිබඳ සැක තියෙනවා නම් ඊගාට මම මොකද කරන්න කියලා දන්නේ නැත්නම් අනිශ්චිතතාව වෙනවා කොටම තමයි උඩ තමයි කෙලස් කියන්නේ. ඒ හොඳට එනකොට දැනගන්න දැන් තියෙන අනිශ්චිතතාවය දැන් තියෙන සැකේ දැන් තියෙන බය දැන් තියෙන අසරණකම මේක දැකලා ඒක ගෙවෙනවා කියන්නේ කෙලස් ගෙවෙනවා ඒ නිසා මයිලක කෙලස් තියෙනවා ඒ නිසා මට ඉස්සරහට යන්න ගමනක් බෑ කියලා කියනවා ඒක තමයි කෙලෙස කියන්නේ එහෙම එකක් බුදුහාමුදුර කියලාත් නෑ මම කියලාත් නෑ එහෙම කියනවා අපිට වැඩමුළු සංවිධානය කරන්නත් බෑ ඒ නිසා පළවෙනි කරදරේ ඉවරනාට පස්සේ ඊගාවෙකේ ඒකත් අයින් වෙයි ඊට පස්සේ තව එකක් එයි ඒකත් අයින් වෙන්නේ ඉන්නේ ඉන්නේ සියුම් වේගන යනවා. ඒ නිසා මේ mati, කල්පනා, ආකල්ප බෝ කරන්න යන්න එපා. භාවනාව දෙන එක ඉදිරිපත් කරන එක දිගහැරෙන ක්‍රමයට යන එක තමයි කරන්න තියෙන්නේ. මේක තමයි භාවනා හිතක් දියුණු වෙන ක්‍රමය. ගෞණ්‍ය ස්වාමින් වහන්සේගෙන් ප්‍රාරම්භ දවසරයි ස්වාමින් වහන්සේ අප නිවසේදී භාවනාව ආරම්භ කිරීමට ප්‍රථම බුදුන් වඳ පූර්වක්‍ෘත්‍ය සිදු කළ යුතුයද පිරිත් කිය යුතුයද අවසන් වල වේලාවට කළ යුතු අන්දම අනුකම්පාවෙන් කියා දුන මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂත් නිදුක් නිරෝගී බවත් ප්‍රාර්ථනා කරමි. නේ පටන් අර ගන්නකොට හෝ අවසන් කරනකොට පරියංගයට පටන් ගන්නකොට නම් පූර්වකෘත්‍ය මොකද්ද කියලා ඇහුවොත් මම කියන්නේ ඉස්සනවලදී සක්මන තමයි පරියංගයට පූර්වකෘත්‍ය. නැගිටතර පස්සේ ඒ කියන්නේ වැඩ අපි කියමු 10ට හරි ඉවරුණයි කියලා ඒ නැගිටිනකොට හොඳට බලන්න මේ ඉඳගෙන ඉඳට තියෙන සතිය නැගිටිනකොටත් කඩා ගන්න නැතුව වැසිකිලි කැසිකිලි කරලා ඇඳට ගිහිල්ලත් කඩාගත්තේ නැත්නම් ඒක පූර්වකෘතන පච්චක්‍ෘත්‍ය වෙනවා. ඒක තමයි කරන්නේ. මේ ඉරියාපත වෙනස් වෙනකොට සතිය කැඩනවාද කියලා බලන්න. එහෙම නැතු වෙනම සමීකරණයක් හෝ වෙනම ස්තෝත්‍රයක් හෝ වෙනම yaadinnක් නැහැ. අපේ වැඩපිළිවෙලේ තියෙන්නේ නැගිටිනකොට නැගිටිනකොට දන්නවද සතිය කැඩනවද ඊට පස්සේ වැසිකිලි කැසිකිලි කරනකොට මූණ අත පය හොදා කරනකොට ඇඳට කොට වෙනකොට දිගටම සතිය තියෙනවනම් තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාව හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් සතපෙලා හිටියත් දදන් දින්දේ නැති හැම වෙලාවෙදිම සතිය පවත්වන්න පුළුවන් නම් ඒ ජීවිතේ කෙනා බ්‍රහ්ම ජීවිතයක් කියලා. ඒ නිසා අවසන් වුණාට පස්සේ ඉරියව් අවසන් වුණාට සතිය අවසන් වුණේ නැති බවට වග බලා ගන්නවනේ ඒක තමයි යෝගාවචරගේ අනුග්‍රහය කියලා කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ධම්මෝහවේ රක්කති ධම්මචාරී වරණ ඇතුළත් තේර ගාතාවල ධම්මික වස්තුවේ එන යන ගාතාවෙන් අදහස් කරන ධර්මයේ පදාතා පදගතාත්වයට වඩා ගැඹුරුයි ඇසෙමි. එයින් පෙන්වා දෙන ධර්මයේ පහදා දුන මැනවි. ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය වැටහෙවා. ඔයිට බණ ධර්ම දේශනා මාලාවට අපි අහුම්කන් දෙමු. එතකොට මම හිතනවා ඔයිට වැඩිය පදගතාර්ථයේ වැඩිය තියෙන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් වෙයි. දැනට ඔයදී කරගෙන යන්න බලාපොරොත්තු වෙමු අපි ධර්ම දේශනාවලදී මේ ප්‍රශ්න වලට මේට වැඩිය ප්‍රශ්නේ තලකලා උත්තර කිට්ටු කරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ එක් පරයන්ක භාවනාවකදී ආනාපාන සතිය කරගෙන යන විට පැහැදිලිව ආශ්වාසය ප්‍රශ්වාසය වෙන්වෙන් වශයෙන් පෙනුනි. කෙමෙන් එම ක්‍රියාවලිය ඊටමත් තුනී වී කෙටි වී පසුව නොදැනීම ගියේය. මේ අවධිය වන විට දකුණු අත දණහිස මත තිබුණද එසේ නැතිවක් මෙන් දැනින. පසුව වම් අතටද එසේ දැනින. පාද පාදයේ ලොකුවට බරව කය සෙලවීමටත් බැරිසේ දැනින. ආශ්වාසය ප්‍රශ්වාස නොදැනී බොහෝ වේලාවක් සිටීමේ පසුව නැවත ආශ්වාස ප්‍රශ්වාස ක්‍රමක්‍රමයෙන් දැනෙන්නට විය. ටික වේලාවකට පසු නැවත පළමු තත්වයේ අත්දැකීම ඇති විය. එසේද තරමක වේලාවක් සිටීමෙන් පසු දෙනෙත් විවුර්ත වී භාවනාව නිම කෙලිමි. මෙම තත්වය ගැන පැහැදිලි කර දෙන මෙන් කාරණිකව ඉල්ලා සිටිමි. මේ වගේ තමන් ගත්ත සටහන් වේවා ආකාර වේවා රූප වේවා වේදනා වේවා විවිධ වෙනස්කම් වලට ලක් වෙනවා. ඉතින් තාම ඒවා පේන්නේ ටිකක් ඈතින් ඈතින් වගේ හුදුවට සාදර වෙලා භාවනාවේ සතිය වැඩනකොට ළඟ ළඟ ළඟ ළඟ සීඝ්‍රයෙන් වෙනස් වෙන ගතියටපත් වෙනවා භාවනා Java කරනකොට. ඒකට අපි කියනවා අනිත්‍යතාවය නැත්නම් ඇතිව නැතිව යන බව විපරිණාමය විනාශ දෙයක් බවටපත් වීම කියලා. එදි මේ පටන් අරන් තියෙන මේක වැඩිවීම සඳහා උත්සන්න වීම සඳහා ආසන්න වීම සඳහා යමක් කළ යුතුද ඒ දේ තමයි කරන්න ඕනේ. ඒක තමයි අපි මේ දවස් ගාන ඇතුළත ක්‍රමේ දැනගත්තට පස්සේ ඒක උත්සන්නාසන්නව ඒක නතරගත් එක පටන් ගත් එක නතර නොකර Java කැවෙන විදියට කස කැවෙන විදියට දිගට කරගෙන යන්න. එතකොට ඔය ඒ අනිත්‍යතාවය හුත්ව ආභවතා විපරිණාමතා කියන එක හොඳට තේරෙන පටන් ගන්නවා. ඒක පටන් ගන්න තියෙන එක තමයි. ගරු ස්වාමින් වහන්සේ කොටස් දෙකක් පළවෙනි කොටස මම උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. උදරයේ පිම්බීම ඇදීමක් තදවීමක් විදිහට තේරුම් ගත්ෙමි. උදරයේ හැකිලිම සැහැල්ලු වීමක් අඩුවීමක් ලෙස තේරුම් ගත්ෙමි. මෙනෙහි කළෙමි. මේ පිළිබඳ අවබෝධ වීම සමග සිත වෙන දේවල් කෙරේ ඇදීයයි. ඒ විගසම නැවත නැවතත් උදරයේ පිම්බීම හැකිලිම වෙත සිත යොමු කරමි. මේ අයුරින් වැඩි වේලාවක් උදරයේ පිම්බීම හැකිලිම වෙත සිත යොමු කරමින් භාවනා කිරීම මාහට කළ නොහැකි බව හැඟේ. ඒ නිසා සක්මන් භාවනාව මාහට ඉතා හොඳින් සිත විසිරී යා නොදී කළ හැක. දකුණු පාදයේ ඔසවනවා, තබනවා, වම් පාදයේ ඔසවනවා, තබනවා යනුවෙන් ඒ කෙරේ සෑහෙන වේලාවක් හිත විසිරී යා නොදී එම භාවනාව කළ හැක. මාහට සුදුසු භාවනාව සක්මන් භාවනාවද පහදා දෙන්න. දෙවෙනි කොටස නිවන යන කුමාර අපි පළවෙනි එක බලමු. ඉස්සල්ලා ඊයේ දවස පුරාම අපි සාකච්ඡා කරා ඊයේ ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩපිළිවෙල සාකච්ඡා කරා හිත පිට ගියාට ඒකේ භාවනා කැඩීමක් වෙන්නේ නැහැ. ආපහු හිත අරමුණට ගන්න පුළුවන්ද? ඒ ගන්න ගැනීමල ස්වභාවයෙන් අනායාසයෙන් සිදු වෙනවද නැත්නම් ආපහු ආයාසයෙන් වදෙන් පොරෙන්ද ගන්න කියලා. කෙසේ නමුත් මේ ඒ කියපු පණිවිඩේ ලැබිච්ච බවක් නැතුව හිත පිට යාම් පිළිබඳ පශ්චාත්තාපය මේ ලිපියේ ලියලා තියෙන්නේ. ඒ නිසා මේ පශ්චාත්තාපේ තියෙනවයි කියලා කියන්නේ කියන ධර්ම කොටස හරියට තේරිලා නැහැ. ඒ නිසා හිත පිට යනවනම් මේක භාවනා කැඩීමක් කියලා ගන්න එපා. සතිය කැඩීමක් කියලා. පිට ගියේ හිත ආපහු එන එක හොඳ සතිය දෙගුණ වීමක් කියලා ගන්න. සක්මනේදී වැඩි වෙලාවක් අරමුණේ ඉන්න පුළුවන් නරක නැහැ. ඒක හොඳයි. නමුත් පරියංකේ ගැන පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. මේ හිත පිට යනවා ආපහු එනවා කියලා කියන්නේ අපි නොදැක්ක පැත්තක් භාවනාවේ නොදැක්ක දොරටුවක් නොදැක්ක ජනේලයක් නොදැක්ක විවරයක් අර දෙන්න හදාන. ඒ නිසා පිට යාම් පිළිබඳ පශ්චාත්තාපයම කියන මෝඩකම වෙනුවට පිට ගියේ හිත එක්ක සැරේක හෝ නැවත Tamanට මනාප අරමුණට මූල කර්මස්ථානට එන හැටි නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරලා ඒක ගැන තියෙන සතුට වැඩි වුණොත් මම හිතන්නේ මේ ප්‍රශ්න ওই විදිහට ලියන එකක් නෑ වෙන විදිහට ලියන්න. ඒ නිසා මෙතන භාවනා කරනවා කියලා මූලික තීන්දුවකට එන්නේ නැතුව උත්සාහ කරන්න මේ තියෙන අවස්ථාවේ උපරිම කුසලතාවයක් දිනු කරගන්න. දෙවෙනි කොටස නිවන යනු කුමක්ද? නිවන ඇත්තේ තමා ළඟමද? කිසියෙකුට මේ වටහා දිය නොහැකි නේද? තිරුවන් සරණයි. ඔය ඉතින් සංසාර කියලා මොකද්ද කියලා දන්නවනේ නිවන කියන්නේ ඒකම තමයි. ඒ සංසාර හෝ සංසාර දුක දන්නේ නැත්නම් නිවනක් නැහැ. ඒ නිසා තමයි තේරෙනවා නම් මේ සංසාර දුක. තමයි තේරෙනවා නම් ඒකේ තියෙන පෙළෙන ගතිය, තවන ගතිය, ඒ පෙළෙන තවන ගතියේ නිවී යෑම තමයි ඒකේ අනිත් පැත්ත තමයි නිවන කියන්නේ. ඉතින් ඒක අර සංසාර පිළිබඳව කටකරෝසන බව, පෙළෙන තවන බව දන්නේ නැත්නම් නිවන පිළිබඳව පාඩම් පන්ති පවත්තන්ට වෙනවා. මොකද ලෝක ජීවත් වෙන කෙනෙකුට සංසාර ගැන දන්නේ නැත්නම් ඒක භයානක රෝගයක්. සංසාර දුක තේරෙන්නේ නැති නිසා සංසාර දුකේ නිවීම තමයි නිවන කියන්නේ. ඒ නිසා සංසාර දුකේ වැටහීමයි නිවන කියන්නේ වෙන මොකක්වත් නැහැ. ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් සතිය දියුණු කරගත් පසු එයින් විදර්ශනා භාවනාව කිරීමට ඉතා කැමැත්තෙන් සිටිමි. නමුත් එය කෙසේ කළ යුතුද යන්න නොදනිමි. ඒ සම්බන්ධව යමක් කියා දීම මෙම භාවනාවේ සැසියට අදාළ නම් උපදෙස් ලබා ගැනීමට කැමැතියි. ඒ ගැන කියවා දැනගැනීමට යම් පොතක් පතක් වේ නම් එය නම් කිරීමට කාරණික වන ලෙස ඉතා යටහත් පාත්ව ඉල්ලා සිටිමි. කොයිකද අර මුලින් කියන වාක්‍ය දෙකේ විදිහට ආනාපාන සතිය වඩන්නේ කොහොමද? එතකොට ආනාපානේ වැටෙන්නේ මොකද්ද කිව්වනම් ඒකේ උත්තරේ තියෙනවා. ඉතින් ඒ ටික ආනාපානේ කරනවා වැටෙනවා කියනකොට බාගෙට ලකුණු තියෙනවා. ඒකේ හෙලි කරන්නේ නැතුව ඊගාව උපදේශය දෙන්න විදියක් නෑ නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම අහනවා අහන්න කැමතියි උත්තර දෙන්න කැමති නම් දැනට කොහොම දානපණේ වඩන්නේ මොනවද Tamanට වැටෙන්නේ එහෙම නැත්නම් මේ කරගෙන යන ආනාපානේ මොකද්ද තියෙන දකින්න හම්බෙන ප්‍රගතිය කියන තොරතුරු ඉදිරිපත් කරන්න. එතකොට මම හිතනවා ඊගාව පසු කොටසට උත්තර ලැබෙයි. ඒ විතරක් නෙවෙයි සභාවටත් ලොකු සාකච්ඡාවේ ලොකු විවෘත වීමක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ප්‍රශ්න කරු ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් ඉදිරියට යන්න බෑ. බීපු බේත් පන්තියේ ගුණාගුණ කියන්නේ නැතුව ඊගා බෙහෙත් ලියන්න බෑ. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ මයික් එක දෙන්න. ආනාපාන සතිය කරගෙන යනකොට අර මම ඉස්සෙල්ලා ප්‍රශ්නය ප්‍රශ්නයක් ඉදිරිපත් කරා ඒකෙදී මේ සඳහන් කරන්නේ ඉස්සෙල්ලා දැනিলা පස්සේ නැතිවෙමින් ගිහිල්ලා ඊට පස්සේ හුඟක් වෙලා හිතේ කියලා මේ හුස්ම ගැනීම දැනෙන්නේ නැතුව ඊට පස්සේ ආපසු ඒ ඒ හුස්ම ගැනීම සිදු වෙලා ආපස්සට ආපහු ගැනීම නැති වෙලා ගියේ කියලා සඳහන් කරන්නේ. මේ ප්‍රශ්න පිළිපොත් කරගන්නේ. එතකොට ඒ කියන්නේ දැනෙන්න නැති වෙන්න ඉස්සර දැනීමක් තියෙනවනේ. දැනීමනේ නැති වෙන්නේ ඒ දැනීම ටික තමයි මට දැනගන්න ඕනේ. මොකද්ද දැනෙන්නේ? හුස්ම ආනපානේ මම දැන් ඉන්නවා වෙන තැනක නැහැ. කියලා දැනෙන්නේ ඇඟෙන්නේ අත්විඳින්නේ මොකද දැනෙන්නේ ඉතින් ඉස්සෙල්ලාම ආස්වාස ප්‍රාස්වාස සිදු කරනවා වෙන වෙනම ආස්වාස ප්‍රාස්වාසය දැනෙනවා ඊට පස්සේ ඉතාම කෙටි වෙලා තුනින් නැති වෙලා ගිහින් මට බෙව ඕනේ නැහැ මට කියන්නේ ආස්වාස ප්‍රාස්වාස දැනුණා කියන වචනේ විස්තර ටික දෙන්න කොහොමද දැනුනේ මේ ආස්වාස නෙවෙයි ප්‍රාස්වාසයේ මේ ප්‍රාස්වාස නෙවෙයි ආස්වාසය කියලා හෝ මම මේ ආස්වාද ප්‍රසවාසී ඉන්නවා සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ල නෙවෙයි කියලා දැනීම අත්දැකීම වැටහීම කොහොමද ලැබුණේ කියන එකයි මගේ ප්‍රශ්නේ. මොකද්ද වැටුනේ කියලා. ආස්වාසිය සිදු කරනකොට මේ හුස්ම ආසය තුළ වැදෙන තේරෙනවා. ඊට පස්සේ ප්‍රස්වාසයේදී ආපහු පිටවෙන කොටත් මාසක් වේ වැදෙනවා තේරෙනවා. එතකොට මේ වැදීම Tamanට දැනෙන්නේ උණුසුම දෙයක සිසිලසක් වැදෙනවා වගේද? නিত্য දෙයක කම්පන දෙයක් වදිනවා වගේද? එහෙම නැත්නම් ගොරෝසු දෙයක සියුම් දෙයක් වදිනවා වගේ දැනීම කියන එකේ තව ඩිංගිත්තක් විස්තර සාක්ෂි අද්දුත් ප්‍රත්‍යක්ෂ මොකක්ද? මම දෙන්නේ නිදර්ශනයක් විතරයි කොහොමද මේ දැනීම මේ වැදීම කියන එක මොන වගේ කො මොන වගේ වචන වලින්ද මීට වැඩි පොඩ්ඩක් විස්තර කරනවා නම් කියන්නේ. හුස්මට නාසයේ ස්පර්ශ වෙන බව. ඒක තමයි දැනි හැපීම කියන්නේ. එතකොට චංචල දෙයක්, කම්පන දෙයක වදින, නිශ්චල දෙයක වදිනවා. උණුසුම් දෙයක්, සිසිල් දෙයක වදිනවා. ගොරෝසු දෙයක්, සියුම් දෙයක වදිනවා. දිගට වැදිනවා. කෙටියට වදිනවා. අන්නේ කියන විදිහට තව ඩිංගක්, තව ඩිංගීත්තම් මේකට බහැලා අද්දකක කෙනෙක් වගේ කෙනෙක් වශයෙන් අද්දුටු සාපිය සාක්ෂි දැකපු සාක්ෂි දෙනවනම් කොහොමද කියන්නේ? නිශ්චල දෙයක ඇවිල්ලා ලැබෙනවා වගේ තමයි තේරෙන්නේ. ඔය කියන්නේ සුද්ධ විපස්සනාව කියන්නේ. ඊට පස්සේ මම අහනවා දැන් කොහොමද මං සාන්තර විපස්සනාවට හරවන්නේ කියලා. ඒතරතුරු දෙනවනම් ආනපාන මේ විදිහට උණුසුම කම්පන චංචල වගේ දෙයක් නිශ්චල දෙයක චංචල දෙයක් වදිනවා සීතල දෙක උණුසුම් දෙයක් වදිනවා ගොරෝසු දෙක සිවුම් දෙයක් වදින ගොඩාක් තියෙනවා මේක පැතිකඩ මේ කියන්නේ සුද්ධ විපස්සනාව. ඉතින් ඊට පස්සේ තව ප්‍රශ්නයක් එනවා මම කොහොමද ආය විපස්සනාවට හරවන්නේ කියලා. ඉතින් සාර මුල් තොරතුරු එක්ක Taman දන්නවා ඒක නැත්තම් ඒක කියන්න දන්නවා නම් හරියට කියන්න පුළුවන් කරදර වෙන්න දෙයක් නැහැ. දැන් දෙන්නේ විපස්සනාව. ඉතින් මාළුවෙක් ගොඩ ඇවිල්ලා ඇහුවොත් හයිඩ්‍රොලොජිස් කෙනෙක්ගෙන් මට වතුර ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලා මාළුවා වතුරින් පිපිලා වතුරේ ඉන්න එක ඌ ගොඩාවොත් මැරෙනවා. හයිඩ්‍රොලොජිස් මොනවද දන්නේ? මාළුවත් එක්ක බලනකොට වතුර ගැන. වතුරේ හිටියට මාළුවා දන්නේ නැහැ වතුරේ ඉන්නවයි කියලා. ඉතින් මාළුවා හිටනවා බාර ටයිකෝඩ් ගහගෙන ඉන්න නිසා හයිඩ්‍රොලොජිස් PhD කාර්යයක් හින්දා මට වැඩි වතුර ගැන දන්නවා ඇති කියලා හයිඩ්‍රොලොජිස්ට්. ජල විද්‍යාඥයන් දන්න බම්බුවක් නැහැ මාළුවත් එක්ක බලනවා. මාළුවා ඉපදිලා තියෙනත් වතුරේ ඉඳලා තියෙනත් වතුර හැබැයි ඌ දන්නේ නැහැ වතුරේ හිටියයි කියලා. යෝගාවචර තුඟ දෙනෙක් කොහෙන්දෝ පොතක් කියවලා තියෙනවා මේ ආනාපාන කියන්නේ සමතේ දැන් මේකේ මේ අපමට සිග්නල් දාලා දකුණට කවන වගේ කැපිල්ලක් ඇති විපස්සනාට කැපිල්ල මේ සෝංශ මේක හංගගෙන ඉන්නවා දවස් හතරක් හිටියා තාම කියලා දුන්නේ මම පීහෙන් ඇල්ලරි ගන්න ඕනේ කියලා තමයි නට <laughs> මේ මේ තකතිරුකම් පැත්තක දාන දැන් සුද්ධ විපස්සනාවක යන්නේ ඉතින් මේක ඕකේ තියාන තැම්බෙනකොට පැහෙනකොට මේ මං එළියට ගත්තට පස්සේ මම ඇත්තට විවේචනය කරනවා ඒක නැතුව මට ප්‍රශ්න සාකච්ඡා කරන්න බෑ. ගත්තට පස්සේ මම හිතනවා අනික් කට්ටියට ඔක්කොටම බඩ විරේක වෙයි කියලා. ඕකේ මේ ඔය බේතෙම්ම. ඒකයි මම ඉස්සර කරලා ගන්න. ඒ නිසා කට උත්තර දෙන එකට මම ස්තුතිවන්ත වෙනවා. මේ සමත විපස්සනා කරනවායි කියන එක ඔයගොල්ලන් තියා ඔය මේ තායිලන්තේ හිටපු හොඳම ස්වාමීන් වහන්සේ ආචාන්චයි කියන එහෙම දෙයක් නැහැ කියලා. අමුතුන් වසනා කියලා දෙකක් නෑ. නේ මේ මේ දන්නේ නැති මිනිස්සු පටලවන්න එපා. තතිය පවත්නවා නම් ඒක දන්නවා. ඉතින් මේ ලස්සනට භාවනා කරනවා කරන ගමන් අර වැඩ ඇතුලේ පැහැවිල්ලක් තියෙනවා. දැන් දවස් 3-4 ගියාට පස්සේ දැන් කොහොමද ගෙදර ගිහිල්ලා වමට සිග්නල් දාලා දකුණට කපන්නේ කොහොමද? මේ සංසය මට කියලා දුන්නේ මට කියලා දෙන්න යන්නෙත් නෑ මං. අත්දැකීම දුන්නාට පස්සේ තමයි මට කියන්න පුළුවන් වෙන්නේ භාවනා කරනකොට මේ ධාතු මනසිකාරයේ වැටෙනවා. ඉතින් සුද්ධ විපස්සනාවනේ. ඊට පස්සේ ලස්සනට ගිහිල්ලා ඒක සංසිඳිලක් තියෙනවා. ඒ ඉස්සෙල්ල ප්‍රශ්නේ. ඉතින් ඒ කියන්නේ දැනට විපස්සනා ගමන කියන්නේ. ඉතින් අපි ලං කොච්චර මෝඩකමක් තියෙන්න ඕනද? දැන් මේක ආයේ විපස්සනාට හරවන්න ඕන. මේක දැනගන්න ඕන කියන අර කුතුහලය ඇවිල්ලා අර තමන් කරන වැඩ ඔක්කොම සම්මතේ වෙන්න ඇති කියලා හිතන හිතවිල්ල මෙච්චර ලස්සන අත්දැකීමක් තිබුණා දන්නේ නැති මොකද සුතමේ ඥානෙ නැහැ. ඒක සාධාරණයි. ඒක කාටවත් හිතින්නේ නැහැ. නමුත් ඒ නිසා නමුත් ලස්සනම දේ මම ප්‍රශ්න කීයක් අහන්න ඕනේද ආස්වාස ප්‍රසවාස ගන්න එක දැනෙන්නේ කොහොමද කියලා කියන්නේ. කොච්චරක් ඒක වළක්වනවද කියලා බලන්න දැනගෙන කියන්න උත්සාහ කරන්න කියන්න බෑ. අපේ කටෙන් එළියට එන්නේ මේ වචනේ. මාර්යා මේක සම්පූර්ණ හදලා තියෙන්නේ. දැනෙනවා, හැපෙනවා කියනවා. ඉතින් ප්‍රශ්න එක එක එක එක අහලා හරියට ගිහිල්ලා කියන මේ දැනෙනවා කියන එක ඇත්ත. ඒක ගොඩේ භාෂාව. මේ උණුසුම් දෙයක මේ නිශ්චල දෙයක් සීතල දෙයක් වදිනවා අය. ගොරෝසු දෙයක සියුම් දෙයක් වදිනවා තාක්ෂණිකනේ ඒක හරියටම අත්දකලානේ කියන්නේ. අනිකනේ ඊගාදාසේ වාඩි වෙච්චම කරන්න තෝරන දේ දන්නවනේ දැන්. බලන්න ඕනේ මේකයි කියලා. මේ සුද්ධ විපස්සනාව. ඒක ප්‍රධානම සිංහල බෞද්ධයාගේ හිතේ තියෙන දෙයක් තමයි මේ ආනාපානේ සමත භාවනාවක් කියන්නේ. ඒ මොකද හේතුව මම හිතනවා මේ පිම්බීම හැකිලිම කියන්නේ සුද්ධ විපස්සනා භාවනාවක්. ඒ නිසා සමත කරන කට්ටිය ආනාපානේ කරනවා විපස්සනා කරන කට්ටිය පිම්බීම හැකිලිම කරනවා කියලා වැරදි මතය. ඉතින් ඒක යෝගාවචරයට ඒක අර සාමාන්‍ය පොතේ කුරාට වගේ නෙවෙයි යෝගාවචරයට ඒක බාධායි. ඒක නිසා යෝගාවචරයක කැන්දේ ගල බීරුවා වගේ ඇටෙන් හිවිඩෙන් පන්නලා තේරුම් ගන්නවා. තේරුම් ගන්න යෝගාවචරයගෙන් මං ඉල්ලා හිටින්නේ තමන්ගේ අත්දැකීම් ටික හෙලි කරන්න. භාවනා කරනකොට වම තියෙනකොට, පය දකුණ තියෙනකොට, පිම්බෙනකොට, හැකිලෙනකොට, ආස්වාස කරනකොට, ප්‍රස්වාස කරනකොට මේ අත්දැකීම් ටික එළියට දානවනම් ඒ හරි අමාරුයි. ඇත්තටම ඔය යෝගාචරයට ඕන වුණත් බෑ කියලා මං කියනවා. ඕන වුණත් එන්නේ අපේ භාෂා ස්වරූපේ තියෙන වල්ලෙන් ගහලා යන කතාවක්මයි. මම කරන්න උසාවියට නංගලා හරස් ප්‍රශ්න අහනවා. අහන ප්‍රශ්න 15ක් විතර අහනකොට ඔන්න හරි අමෝරාවෙන් හරියට ඇඟේ ඇට කැඩෙන්න වගේ කියනවා. ආ මේමයි කියලා අන්න එතකොට මට ලේසි ඒ ඒ තුරුම්පු මත ඉඳලා කරගෙන යන්න. මේ ගියත් විතරක් නෙවෙයි සංඝයා වහන්සේලාත් එක්කත් මම වැඩ කරලා තියෙනවා 20ක් විතර වගේ. කිසිම දවසක කිසිම කෙනෙක් Tamange අත්දැකීම දෙන්න කැමති නැහැ. ඒක මසුරුකමක්වත් ලෝභකමක්වත් නෙවෙයි. අපි මේ යන්න කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියන්න පුරුදු වෙලා. ඒ නිසා මේ ප්‍රශ්නට උත්තරේ තියෙන දැනටමත් විපස්සනාවේ ඉන්න බව දැනගන්න. ඒසයකට සාදර වෙන්න කරුණාකර කොනහන්න එපා ඒක. මේ සමතේ කරන්නේ මම ආනාපාන කරන්නේ කියලා නෑ මේක වෙන්න. අනිත් එක අනිත් දවසේ භාවනා කරනකොට කොච්චර භාවනා ඉදිරියට ගියත් මේ ආස්වාස කරන මොනවද වැටෙන්නේ ප්‍රසවාස කරන මොනවද වැටෙන්නේ මොනවද දැනෙන්නේ මොනවද අත්විඳින්නේ කියන එක කියන්න පුළුවන් නම් බුදුම ස්වාමීන් වහන්සේලා කියන්නේ භාවනා 50ක් ඉවරයි. දැන් ප්‍රශ්න අහපු එකට උත්තර ලැබුණා කියලා හිතනවද? අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ යාම කාලික සත්තාහි කාලික යාව ජීව වස්තුන් පැහැදිලි කර දෙන සේක්වා දානේ වළඳා අතුරුපස ගැනීමට පෙර ඉඳුල් අත සෝදාගෙන නැවත පැමිණීම වරද්ද වැරදිදයි පහදා දුන මැනවි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අර රීරුකාණ සාංශිකේ පොතේ අපි දාලා තියෙන විකාල භෝජන ශික්ෂාපදයේ මේ රිට්‍රීට් එකට පස්සේ පොත අරගෙන හොඳට කියවන්න දැනට ඔය ඇති. ඔය දින ශික්ෂාපදේ හොඳටම ඇති. අතෝදාගත්තයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වගේ කෙනෙකුට අපි ස්තුතිවන්ත වෙනවා ඒ රේරු කණ ශාංශිකේ වැඩපිළිවෙලට. ඒ තියෙන විස්තරේ පොත තියෙනවා. ඒක උපසම්පදා සීලේ පොත. කරුණා කරලා යාව ජීවික යාම කාලික සත්තා කාලික හොඳට තේරුම් ගන්න මේ මේ වෙලාවේ අපි ඉච්චර ඔයිට වැඩි ඒක පිළිබඳව ඉච්චර විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පොතේ රෙෆරන්ස් තියෙන නිසා. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී වමෙන් දකුණට මාරුවීමේදී ඒ තුර සතිය පවත්වා ගමින් ගමන් කරමි. සමහර තැනකදී යටිපත් වලට සීතලක් දැනේ. තව සමහර තැනක උණුසුම් ගතියක් දැනේ. වැල්ල පෑගෙන විට රළු ගතියක් දැනේ. වැලි අඩු තැන්වලදී තද ගතියක් දැනේ. සක්මන් මන් තීරුවේ කෙළවර සිටගෙන සිටගෙන සිටගෙන සිටන විට සමාන කෙළවර සිටගෙන සිටගෙන සිටින බව මෙනෙහි කරමි. එෙහිදී සමහර අවස්ථාවලදී කුඩා පැලක් සුළඟට සෙලවෙන්නාක්සේ ලාවට වැනේ. එසේ වන්නේ කුමන හේතුවක් නිසාදයි පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට ඊටමත් ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මම ඉස්සෙල්ලා කියපිට බං සමාව ඉල්ලනවා මොකද මෙහෙම තමයි ලියන්න ඕනේ. මේ කරනකොට මට වැටහෙන්නේ මෙහෙමයි කියලා. මං කිය කොච්චර කිව්වත් උත්තර දෙන්නේ නැහැ කියලා නමුත් මේකන උත්තර දීලා තියෙනවා. අඩිය තියෙනකොට මට බෙහෙම දැනෙනවා වැල්ල තියෙනකොට ගොරෝසු දෙන වැල්ල නැතිව ගොරෝ මේ වැල්ල තියෙනකොට වැලිය වැටෙනවා වැලි නැත්නම් ගොරෝසු වැටෙනවා එතකොට හොඳට තේරෙනවා මේ මනුස්සයා මේ කතා කරන්නේ පොතක් බලලා නෙවෙයි අද්දුරු ප්‍රත්‍යක්ෂය ලියන්නේ කියලා ඉතින් එතකොට ආසහිතනවා මේ ප්‍රශ්න සාකච්ඡා කරන මොකද කාටත් ඒක ඒ ඒ යෝගාවචරයේ අත්දැකීම ඔක්කොටම බෙදාගත්තා වෙනවා ඉතින් ඒක දිගටම මේ වැඩේ භාවනා කමඨාන් සුද්ධ කිරීමදී කරන්න නමුත් හිටගෙන ඉන්නකොට අපි හිතන්නේ අපි ගලෙන් හදව පිළිරුවක් වගේ ඉනවයි කියලානේ. නමුත් මේ ලෝකේ එකම චිත්තක්ෂණයක්වත් එකම දෙයක්වත් නිශ්චල නැහැ. හැම වෙලාවෙම කම්පන චංචල වෙනවා. ඒ නිසා නිශ්චලයි, නිට්ටයයි කියන අදහසෙන් ගිහිල්ලා අනිත්‍යභාවයට ලකුණු වෙනකොට යෝගාවචර පෙන්නේ මට විරුද්ධව මට අරියාදුවට කවුදෝ ක්‍රියාත්මක වෙනවා වගේ. යනකොට නම් නිශ්චල කම්ප චංචල බව තේරුම් ගන්න ලෑසිනව හිටගෙන ඉනකොට නිශ්චලයි කියලා හිතානේ. ඔය කවුරු කොහොම හිටගෙන හිටියත් හෘදේ වස්තුව සැලෙනවා. ස්නායු වැඩ කරනවා. ලේ වැඩ කරනවා. ඒ වැඩ කරනේ වගේ කම්පන චංචල තියෙනවා. හොඳට බැලුවොත් Taman ගැනම Taman බැලුවොත් විතරයි තේරෙන්නේ මේ කම්පන චංචල ගති. අනුන් දිහා බලා ඉනකොට මේවා තේරෙන්නේ නැහැ. දිමිතකල් බැලුවේ අනුන්ගේ දේවල්නේ. ඒ නිසා කවදා හෝ බැලුවොත් පේනවා කියන එක විදර්ශනා සමීකරණයක්. යමක් පේන්න බලන්න ඕන. ඇතුමිටිකල් බැලුවේ නැහැ. අපි බැලුවේ අරයාගේ මෙයා ගෙව්වා. අතන මෙතන ඊයේ හෙට ඒ නිසා බලන්න કોઈ චිත්තක්ෂණේ හිටියත් මේ සැලීමේ පොඩි පොඩි වෙනස්කම් තිබුණාට සැලීමේ ඒකාන්තෙම නැත්නම් අනිත්‍ය භාවයේ ඒකාන්තෙම නැත්නම් ඇතුව නැති වෙන භාවයේ ඒකාන්තෙම වෙනස් වෙවියක්. පිළිගන්න කැමති නැති නිසායි ඒක මෙච්චර ලස්සනට මේ අනිත්‍ය සංඥාව පෙන්වද්දි ඇයි ස්වාමීන් වහන්සේ මෙහෙම වෙන්නේ කියලා අහන්නේ ඒ තරම් අපි නිත්‍ය සංඥාව සමාදන් වෙලා ඉන්න නිසා ඒ නිසා භාවනාවට යනකොට ඒක දැනගෙන මේ අනිත්‍යතාවයට අනිත්‍ය ලක්ෂණයට අනිච්චානුපස්සනාවට පොඩ්ඩ විවෘත වෙන්න විවෘත වෙච්ච ගමන් ඒ එනස තොරතුරු නිදර්ශන රූපක ඒ විදිහට අර්ථගතය අර්ථකථනයක් දී ගන්න පුළුවන් ඒ නිසා මේ වැඩි වෙලා තියෙනවා හරි. නමුත් අනිච්ච සංඥා වෙනුවට නිච්ච සංඥාවෙන් බලපු නිසායි ඇයි මං හිටගෙන ඉන්නකොට මට මේ වැනෙනා වගේ දැනෙන්නේ කියලා අහලා තියෙනවා. ඒ නිසා යනකොට අනිත් දවසේ ඒ අනිත්‍ය සංඥාවට ඉඩ තියාගෙන යන්න. එතකොට මේක සතුටට කාරණාවක් වෙයි. ඉදිරි ගමනක පෙරලකුණක් වෙයි. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය. ගරුතර ස්වාමීන් වහන්සේ සාමි පරිභෝගය, දායාජ පරිභෝගය කරුණාවෙන් අපාට පාදා දෙනසේක්වා. ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේකෙත් ඇත්තටම මේ වැඩමුළුවට මේකේ අදාළතාවයක් නැහැ. මට කියන්න පුළුවන් ඒ රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ පොතේ එම නමුත් මට පිටුවන්ගේ කියන්න මතක නැහැ. මේක තියෙනවා. නමුත් ප්‍රශ්නේ අහපු කෙනාට කරන ගෞරවයක් වශයෙන් කිටි සටහනක් කියන්න පුළුවන්. ඉන පරිභෝගය කියලා එකක් තියෙනවා. ඉන පරිභෝගය කියලා කියන්නේ මේක අහලා නැහැ. ਸਰවඥාන්සේ ඇති කරපු ශාසනයේ කල්බදු ක්‍රමයට වගේ අපිට ඒ උන්න සරුවචනන්සේගේ පිනට හම්බෙන දාහනේ වළඳලා සිවුරු වළඳලා සීනාසනේ වළඳලා බෙහෙත් පිළිකර වළඳලා ණයට මත්ති නිවන් දකින්නවා කියන අදහසෙන් අපි සිව්පසේ පාවිච්චි කරන තාකල් ඉන පරිභෝගය කියලා කියනවා. එතකොට අපි පස්සේ ණය ගෙවනවා. ඊට පස්සේ දායජ්‍ය පරිභෝගය වෙනවා සෝවන් වුණාට පස්සේ අපි ਸਰවඥාන්සික අවුරුස පුත්‍රය බවට පත් වෙනවා. එතකොට අපි අප්පගේ දායදේ ගත්තා වගේ දෑවැද්ද කනවා. ඊට පස්සේ තියෙන සාමි පරිභෝගය රහත් වුණාට පස්සේ තමන්ගෙම පින්නට ලැබෙන දේ. ඉතින් ඒ නිසා මේ ශිවපසේ සම්බන්ධව තුනක් තියෙනවා. හතරවෙනි එක තියෙනවා තේය පරිභෝගය කියලා. සිල්වත් නොසිට සිල්වතෙක් වෙනුවෙන් දෙන දේ කනවා. කන්නේ භාවනා කරන්න නෙවෙයි. බඩ වඩා ගන්න. ඒකට කියනවා හොරෙන් කනවයි කියලා. ඒ අයට වෙනමම අපායක් තියෙනවා. මේ සංඝයා වෙනුවෙන් සිල්ලත්තන් වෙනුවෙන් දෙන දේ වැරදිවට ඉඳගෙන කනවට අපාය අඩියම එක තියෙන කියලා කියන්නේ. හොඳ ෆවුන්ඩේෂන් එකක් තියෙනවා ඒකේ. දෙට පහටලා දින අඩියම තියෙන එක තමයි. තෙය පරිභෝගය කරන අයට ඒක නිසා ඒක නිකන් රේල් පාරේ යකඩ කෑවා වගේ තමයි. සිල්පද සිල්ලතුන් වෙනුවෙන් පිනේ ඉඳලා සිල්වත් ඉඳලා දෙන දේ වළඳලා තණ්හා මාන දිට්ටි වඩන වැඩ කරනවා. ඉතින් ඒකකොට ඒක තෙය පරිභෝගයට යනවා. ඉතින් මේක පිළිබඳව රේරුකාණ අපේ ස්වාමීන් වහන්සේගේ පොතේම තියෙනවා. නමුත් මට මතක නැහැ කොහෙද තියෙන්නේ කියලා. මේ මම කියපු ටික දැනට අවස්ථානුකූලව ප්‍රමාණවත් කියලා බාර ගන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. හරි බලන්න. අපේ මේක භාවනා කර කර කෑවට කමන්නේ නැහැ. ඒ භාවනා කරනකොට තමයි අට සිල් ගත්තනම් අට සිල් රකින්න. භාවනා නොකර ප්‍රශ්නයක් නැහැ. දස සිල් ගත්තනම් දස සිල් රකින්න. සාමනීර සීල ගත්තනම් සාමනීර සීල රකින්න. උපසම්පදා සීල ගත්තනම් උපසම්පදා සීල රකින්න. එහෙම නැතුව හරක් ගන්න දන්නේ නැතුව හරක් ගලක් රකක් හරක් රැලක් රකින්න බෑ කියලා හරවචන්සේ සඳහන් කරනවා. තමයි රකින්න සිල්පද ගන්න මෙච්චරයි කියලා දන්නේ නැතුව ගොපල්ලෙගෙන් හරක්කට අරසා වෙන්න බෑ. එයා දැනගන්න ඕනේ දෙන්නු මෙච්චරක් කරනවා, පැටව මෙච්චර ඉන්නවා, නාඹ මෙච්චර ඉන්නවා කියලා Taman රකින්න සිල්පද දැනගන්න ඕන. ඒකේ හුඟක් ඒකට මේ තෙදක් එනවා. ඒ ශිල්පද රැකලා ඉමති සමාධි ප්‍රඥා වඩනවා. එහෙම නැත්නම් Taman පෙනී හිටින ශිල්පද ටික රැකෙන්නේ නැත්නම් මේ බුද්ධ ශාසනයක විතරක් යන්න පුළුවන් දරුණු අපායකට යන්න ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා. වෙන වෙන සාසනවල ඒ වෙලාව ගන්න බෑ එතෙන්. බුද්ධ ශාසනයක ඉඳලා බුද්ධ ශාසනයේ ශිල්පද ආරසා කරනවා කියලා පොරොන්දු වෙලා කැඩුවාම ඒ කාලේ බරුළු දරුණු අපායකට යනවා. කට් කට් දිවි ලෝකෙත් යනවා. අනික කාලවල ඒ ඒ අපායට යන්න પાස්පෝට් නැහැ. ශිල්පද නැහැ. ශිල්පද තියෙන බුද්ධෝත්පාද කාලෙක විතරයි. ඒ නිසා කාලකන්‍යන බුද්ධෝත්පාද කාලයේ භයානක අකුසල කර්මයක් මොකද අපායකට දොර යනවා. අපේ කාලේ තියෙන නිසා මම පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. කාලේ තියෙන නිසා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. අපේ ඔබවහන්සේ ප්‍රශ්නකදී පිළිතුරක් ලැබුවා. පිළිතුරක් ප්‍රකාශ කරන්නට යෙදුණා රූපාරම්මණය ගෙවෙනකොට සංඥාරම්මණයට එනවා. ඒ සංඥාරම්මණයෙන් පස්සේ මේ වේදනාවන් වලට යොමු වෙනවා කියන එක පොඩ්ඩක් තව ටිකක් විස්තර කරන්න. නෑ ඒක අහගෙන නෑ රූපේ ගුණවලට රූප සංඥා එනවා. සමාන රූප රූප සංඥා ගෙවුනට පස්සේ හිත වේදනා සංඥා සංකාර විඥාන කියන නාම කොටස් වලට වැටෙනවා. ඉතින් ඒකේ න්‍යාය පත්‍රයක් තියෙනවා. එහෙම නැත්නම් චිත්ත නියාමයක් තියෙනවා. ඒ නිසා ඒක රූපේ පිළිබඳ හොඳට සතිය පිහිටුවට පස්සේ හිත වැඩ කරන්නේ න්‍යාය පත්‍රේ. නැත්නම් චිත්ත නියාමයක. ඔකට ඇඟිලි ගහන්න ගියොත් තමයි ඕක හසුරවන්න ගියොත් තමයි අවුල් වෙන්නේ නැත්තම් ඕක දිගෑරෙන්නේ ඔන්න ඔය ක්‍රමයට තමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ඇතුළුව සියලු දෙනාගේම අවසරයි. මෙතන සම්මත විපස්සනා කියන වචනවල තේරුම් වඩා අවබෝධ කර ගැනීමටයි මේම අධ්‍යක්ෂ ඉදිරිපත් කරන්නේ. ආනාපාන සති භාවනා කරන අවස්ථාවේදී අර ඉස්සෙල්ලා කතා කරපු මෑණිවරු වගේ හුස්ම ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා ගැටෙනවා ඒ වගේ දකිනවා ඊට පස්සේ අවස්ථාවක් එනවා එතන සිතුවිල්ලක් ඇතයි හෝ නැතයි කියලා කියන්න බෑ නිකන් කරවලේ ලයිට් එකක් පත්තු කරලා තියෙනවා වගේ නිකන් එක තැනක් තියෙනවා එතනට වෙලා ඔව් එතනින් ඊට පස්සේ සමහරක් වෙලාවට යනවා මගේ කර්මය කියලා කිව්වොත් මගේ කතාව කියලා ජීවිත කතාව කියලා කිව්වොත් ඒක නිකන් ෆ්ලෑෂ් වෙනවා ෆිල්ම් එකක් වගේ පේනවා ඒකේ දේවල්. නමුත් අර ලයිට් එක පත් වෙලා තියෙනවා ඒකේ නිකන් ඒ ලයිට් එක ඉස්සර අර නිකන් ෆ්ලෑෂ් වෙනවා වගේ. ඒ ඒක තමයි ආනාපාති ආනාපාන සතියේ එක්ස්පීරියන්ස් එක අර ඊට පස්සේ ආයෙ අර ලයිට් එක පත් වෙලා වගේ තැන තැනට එනවා එතනින් ඊට පස්සේ දැන් මම එකට නැගිටිනවා කියලා කිව්වොත් එකට වගේ උෆ් ගාලා ඉලට එනවා සමහරක් වෙලා හැමතිස්සම නෙවෙයි සිංහලෙන් කියනවනම් ෆුල් ආදර් ඊට පස්සේ මේ සක්මන් භාවනාවේදී සක්මන් කරද්දී මම දැන් සක්මන් කරනවා මම දැන් ඇවිදිනවා ඇවිදින ඇවිදිනවා අර සමහරක් වෙලාවට සිත බැහැර ගිහිල්ලා ආයි කැරගලනවා සක්මන් කරනවා කියලා දැනගන්න මේ පොළොවේ අඩිය ගැටෙනවා ආයි අඩිය ඉස්සෙනවා ඒ වගේ සංඥා සංවේද සංවේද එනවා ඒ අතර අද අවබෝධ වෙච්ච දේ තමයි මේ මේ සියලු දේම ඇති වෙද්දිම නැති වෙනවා. ඊළඟ අඩිය ඇති වෙද්දිම කලින් අඩිය නැති වෙනවා. සහ මේ හැමතිස්සම චේතනාව ඇති වෙනවා එක චේතනාවක් නැති වෙද්දි ඊළඟ චේතනාවක් ඇති වෙනවා. තමයි ඔය අතර විපස්සනාව සමතය සමාධිය කියන දේ මොකක්ද ස්තුති පහදා දෙන්න පිරිසුදු කරගන්න පැති කීපයක්ම තියෙන අපිට වෙලා තියෙන නිසා ඇයි මෙතන සමත විපස්සනා ભેදයක වෙනසක් මොකද්ද එතකොට මේ මේ භාවනා මේ යනකොට ඇයි සමතිය හෝ සමාධිය හෝ විපස්සනා කොහොමද මේ කතාවට අදාළ වෙන්නේ කොතනදීද කුකුසක් එන්නේ කොතනදීද මේක පිළිබඳව පැහැදිලි නැති බව ගමනට බාධා වෙන්නේ මොන ආකාරයෙන්ද Taman පැටලිලා වැරදිලා වගේ කියලා හිතනවද නැත්නම් මේ සතිය දිගේ ඉදිරියට යනවා කියලා හිතනවද මම නැත්නම් මෙහෙම මගේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. මේ සත්‍ය පිළිබඳ අපි මෙච්චර යෙදිලා ගත කරනකොට ඇයි මේ නොදන්න වචන දෙකක් දාගෙන මේක සංකර කරගන්නේ? Tamanට සැකයක් තියෙනවද සත්‍ය පිළිබඳ ඉදිරියට යෑමේ අඩුවක් හෝ බලාපොරොත්තු වෙන ප්‍රමාණයට යන්නේ නැතුව හෝ සත්‍ය නැහැ කියලා සැකයක් තියෙනවද? අර සැකේ සැකේ තමයි ඒක ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරද්දී තේරුනේ අර අර ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කිව්වේ අපිට පුරුද්ද තියෙන හැමදේම හොයන් යනවා. මේ අර නිකන් ඉන්න බැරුව ඒක සැක කරගෙන නෑ මෙතන මොකක් හරි අඩුයි. නෑ මම මෙහෙම ඇහුවොත් අපි ගිවිසගෙන තියෙන්නේ සතිය වඩන්න. අපි උත්සාහ කරලා තියෙන අවංකව සක්මන් කරන්න, පරියන් කරන්න යම් අත්දැකීම් ප්‍රමාණිකුත් ලැබලා තියෙනවා. ඉතින් අපි අර ගත්ත කිවිසුමේ හැටියට සතිය දිගේ ඉස්සරහට යනා වගේද තේරෙන්නේ පස්සට යනා වගේද තේරෙන්නේ. අන්න එතන තමයි මේ මේ සතිය වඩා සතිය වඩම ගන්න කිවිසුම ගැහුවට මේ සතිය මේකද සතිය කියන එක සතිය හරියට නොදැනුවත්ව කිවිසුම ගහලා වගේ. ඒකට ඒකට මම වගේ කියනවා. ඒකට මම ඒකට තමයි මේ ඉස්සර හම්බෙලා කතාන්නේ. ඒ කිවිසුම තීද්දි මේ ආන මේ සමාධියයි විපස්සනාවයි සමාධියයි ගැන කිසුම් ගන්න යන්නේ. දැන් මේ මේකවත් කරගන්න නැහැ. කූපන් පොතවත් අරගෙන නැහැ තාම. ඔයා උප්පන සාතික ඉල්ලනවා પાස්පෝර්ට් ඉල්ලනවා අනම්මන. විතර ආල් පොත ගන්නකෝ. අවශ්‍ය දේ. ඒක කරගෙන යනකොට ඉසර අදාළ වෙන්න ඉඩ තියෙනවා. ඔයාලට ප්‍රශ්න අහන්නයි තියෙනවා. නමුත් මේ ප්‍රශ්න ඇහිම හරහා අවුලක් ඇති කරගන්න නිසා මම මේ ප්‍රශ්නේ විග්‍රහ කරන්න උත්තරේ නෙවෙයි. මේ සතිය වඩනකොට සතිය දන්නේ නැහැ. ඒක වෙන්න බලයි. ඒක සාධාරණ නැහැ. අපි කවුරක්ක සතිය දැනගෙන ඇවිල්ලා නැහැ. හැබැයි හොඳට දැනගන්න හැම එකම සතියේ ඉන්නේ. දැනගත්ත නැති එක වෙනම දෙයක්. සර්වඥාන්සේ ඉන්නේ සතියේ ඉන්න බව දැනින් ගණින් කරන්න සතිපට්ඨානයක් උගන්වන්නේ. අපි කොහොම කරුවත් ඉන්නේ සතියේ. සතාධිපතිය සබ්බේ ධම්මා. අපි ඒක නෑ කියන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒක තමයි අසත්පුරුෂකම කියන්නේ. බුදුරජාණන් කියනවා එක එකටවත් සතිය නැතුව ඉන්න බෑ. සද්දේ සියලු ධර්මයන්ගේ නායකත්වයේ සතියක පිළිගනි. නෑ අපි කියන්නේ නෑ නෑ සතිය නෑ සතිය නෑ සතිය නෑ සතිය. යරිචරිචුසුග ප්‍රශ්නයක් නෑ. ඉතින් අපිට එතකොට සතිය ගැන මොකද්ද? වචනාර්ථය මොකද්ද? අත් දකින්නේ කොහොමද? තීනකට ලැබෙන ආනිසංස මොනවද? විස්තර කරන්න ඕනේ ක්‍රම තියෙනවනේ. අපි ඒක සාකච්ඡා කරන්න. ඉතින් එහෙම අහනකොට මම ඉස්සෙල්ලාම අහන ප්‍රශ්න තමයි අපි මූලකමට අහන ගත්තා. ඒ අවංග උත්සාහය කරුවා ඉඳගෙන ඉන්න. අවංග උත්සාහය කර සක්මන් කරගෙන ඉන්න. තමන්ට තේරෙන්නේ සතිය ඉදිරියට යන වගේද නැත්නම් මේ සතිපට්ඨානය කරන යන සතිය පිහිටවන්න ගන්න ප්‍රයත්න තුළ තමන් ඉන්දෙන පටල වෙන වගේද තේරෙන්නේ. හරි. ඉතින් මොනවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට ඉදිරියට යන්න නම් යම් ප්‍රමාණයකට සතිය වර්ණගිලා තියෙන්න බෑ දැන්. සතිය යම් ප්‍රමාණයකට අර්ථකථනයක් ඇවිල්ලා තියෙන්න බෑ. නැත්නම් ඉදිරියට යන්න බෑනේ. දැන් මං ඉල්ලා හිටිනවා දැන් ඔය ඔය නෝලියට දැන්න තියෙන මොලේ හැටියට කොහොමද සතිය කියන එක නිර්වචනය කරන්නේ? උත්සාහයක් ගන්න බෑන සභාව වෙනුවේ. මේ අර කාසි කාසියක් කරපොත් කාසියක් දැන් ඒ කැරකෙනවා මේ කාසියේ ඉස්සරහට තුන පිටිපස්සෙත් තියෙන දෙපැත්තට එහෙම කැරකෙනවා ඉස්සෙල්ලා මම කාසියේ මේ වම් ඉස්සරහ පැත්තේ ඉන්නේ කියලා ඇලිලා ඊට පස්සේ අනිත් පැත්තට බණිනවා ඒ කොමරි මේ අර නිකන් කැරකෙන මගේ ජීවිතේම පිටිපස්සෙන් පේනවා වගේ. ඒ පේන ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ සතිය ආනිසංශයත් ඔය විස්තර කරන්නේ. මම සතිය ඉනකොට මට ජීවිතේ පිළිබඳ වැඩි නොදැක්ක පැතිකඩ වගේ පේන්න වෙනවා කියන එකද කියන්නේ. ඔව් ඒක ඔව්. ඒක සතිය ආනිසංශයකට අපි බාර ගන්න. ඒකත් උත්තරයක්. නෑ මං ඇහුවොත් දන්නේ නැති මුස්ලිම් මිනිස්සෙක් ඇවිල්ලා කියනවා අයියා உங்களுக்கு அந்த භාවනාවක போயாச்சு எனக்கு இன்னும் தெரியாது சொல்லுமா කියලා කියනවා. ඔයා මේ භාවනාවට ගිහිල්ලා ඉවිල තිනු මන්න මොනවද දන්නේ මට සතිය ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලා වගේ මුස්ලිම් මිනිස්සුන් අහනවා. මොකද්ද දෙන උත්තරේ? වඩ දන්නේ නැහැ කියන්න බෑනේ බෑ කියන්න බෑනේ දැන්. මුස්ලිම් මිනිස්සුන් නෑනේ පවුනේ අප්පා. ඒ මනුස්සයානෝ අයියා මොකද්ද මුස්ලිම් මේ සතිය කියන්නේ මොකද්ද කියලා. එතකොට ඔයා මොකද්ද ගන්න ප්‍රයත්නේ? මොකද්ද දෙන උත්තරේ? අරකට එක පැත්තක්. ඒ සත්‍ය ඉන්නකොට මට මෙහෙම පැති තේරෙනවා. ඉතින් මනසට ඒක තර වැඩිනේ. ඒ මනස කියනවා හරි ඉන්නකොට නම් ඕක තේරෙන්න පුළුවන්. මන් දැන් වතුරට බහින්න හදන්නේ. මට පොඩ්ඩක් කියලා දෙන්න සතිය ගන්න මේකයි කියලා. ඔයා කොහොමද ඉගෙන ගත්තේ? ඔයාට කවුද කියලා දුන්නේ? මොකද්ද ඔයා දැනගත්ත වචනේ? මටත් කියලා දෙන්න කිව්වොත් මොකද්ද කියන්නේ? මේ නිශ්ශබ්ද ඇත්ත බලන් ඉන්නවා කියලා. නිස්සද්දව ඇත්ත බලන් ඉන්නවා. හරි එතකොට ඇති හැටි දිහා බලන් ඉන්නවා. නිස්සද්දව ඇති හැටි දිහා බලන් ඉන්නවා. හරි අපිට වැරදි ගන්නත් බෑ වරද්පත්ව ගන්නත් බෑ. ඒකවල දැන් මේක නිස්සද්දව ඇත්ත දිහා බලන ඉන්න එක ක්‍රියාවත් කරනෝනේ අපි දැන් ඉඳගෙන ක්‍රියාවත් කරනවා සක්මන් ක්‍රියාවත් කරනවා දිදින්දා ජීවිත වැඩවල ක්‍රියාවත් කරනවානේ බලා සිටීම සඳහාම වෙන වැඩ බහා තමල ඒක කරන වෙලාවක් තියෙනවානේ වෙන වැඩ කරන ගමන් නෙවෙයි සතිය සඳහාම වෙන්කල අද්දික හොදාගෙන ඇවිල්ලා දෝතිම අරගෙන සතිය සඳහා වාඩි වෙලා ඉන්නවනේ. එතකොට දන්නේ කොහොමද දැන් මං සතිය ඉන්නේ කියලා. දැන් මේ නම්බියෙක් නෙවෙයි යන්නේ මං අහන්නේ. වෙනවනත් කරන්නේ නෑ තමන් දන්නවා මං ඇති හැටි එදියා නිහඬව බලා සිටීම සතිය. හරි. දැන් ඔයා ඒකටම ඉස්සෝදානාලා ඇවිල්ලා කුෂන් එකක් අඩ වාඩි වෙලා දැන් සතිය පිටවන්න උත්සාහ කරන. දැන් කොහොමද Taman දන්නේ මම සතියේ ඉන්නේ? නැත්තම් සතියේ නෙවෙයි ඉන්නේ. කොහොමද වෙරිෆයි කරන්නේ? කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මේ මොහොතට සත්‍ය වශයෙන්ම අදාළ දේ දකින්න එතකොට මම සතියේ නමුත් මේ ඊළඟ කියන්නේ ඊයේ හරි හෙට හරි අතීතයට හෝ අනාගතයට මෙතනම නැති දේ ගැන හිත ගියාම සතිය සතිය නෙමෙයි. හරි. ඒකත් පිළිගන්නවා. එතකොට මේ මොහොතේම අදාළ දේ දකිනවා. නිදර්ශනයක් කියන්නේ. මම හුස්ම ගන්නවා. හුස්ම තුලට එනවා. ඊම හුස්මම පිටත යනවා. එතකොට ඒක පිම්බීම හැකිලිම නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි කියලා පරිච්ඡේද කළා කියන්නේ කොහොමද? මම හුස්ම ගත්තා වෙන දෙයක් නෙවෙයි. සද්දයක් ඇහුවා නෙවෙයි. වේදනාවකින්ද නෙවෙයි. වේදනාවක් නම් තමයි. ඒ කියන්නේ අතර වෙන අමතර දුක් වේදනා නෙවෙයි. හිතවිල්ලක් නෙවෙයි. පිම්බීම හැකිලිම නෙවෙයි. ඇවිදිනව නෙවෙයි. වම දකුණ බලන්නේ මම මේ ආස්වාසේ ඉන්නේ. මේක නෙවෙයි මේකෙමයි කියලා මේකට බෞද්ධික ලක්ෂණේ නයිසර්ගික ලක්ෂණේ මොනවද අත්දකින්නේ මොනවද අපි සබාවත් එක්ක ඔය හදා බෙදා ගන්න කැමතියි හුස්ම ගන්නවා කියන දේ. මම දැන් හුස්ම ඉන්නේ වෙන දෙයක නෙවෙයි කියලා කියන්නේ කොහොමද? මොකද සබාවට අද්දුටුව ප්‍රත්‍යක්ෂය කට උතර දෙන්නේ කොහොමද? සීතල දෙයක් ඇඟ ඇතුළට එනවා කියා දැනෙනවා. ඇඟ ඇතුළෙත් කියන්න බෑ. නිකන් සීතල දෙයක් ගමන් කරනවා කියලා තේරෙනවා ඊට වඩා රස්නේ දෙයක් ගමන් අනිත් පැත්තට සාපේක්ෂව අනිත් පැත්තට ගමන් කරනවා කියලා තේරෙනවා මේ දෙයට ඔව් එතකොට කියන්නේ ආශ්වාස කරන වෙලාවට සීතලක් ඇතුළට යනවා ප්‍රශ්වාස කරන උණුසුමක් පිට වෙනවා කියන කියවිස් කියන්න හදන්නේ මං හිතන්නේ ඔයාගේ පුද්ගලිකව මම ඇහුවොත් මේ විදියට මේ සීතලක් ඇතුළ වෙනවා ප්‍රශ්නයක් පිට වෙනවා කියලා එක දිගට හුස්ම රැලි කීයක් දැකලා අත්දැකීම තියෙනවා. තප්පර කීයක් විනාඩි කීයක්. එහෙම කියන්න දන්නේ නැහැ. උත්සාහයක් ගන්න එක පාරක් සීතල උණුසුම ආපු ගමන් ඔයා වෙන දේවල් වලට සද්ද වේදන වලට යනවද? එකක් දැක්ක ඊගාට තව චක්‍රයක් දැක්ක ඊගාට තව චක්‍රයක් දැක්කා වගේ ඇවරේජ් ගත්තොත් හුස්ම රැලි කීයක් අර ಗುಣ රසය ඇතුව මේ සීතල මේ උණුසුම කියන රසය විඳිමින් අත් දක්ෂිමින් අත් විඳිමින් හුස්ම රැලි කීයක් ගන්න පුළුවන් කියලා හිතනවා දැන් කරලා අත්දැකීම තියෙනවා පහක් වගේ තමයි එතකොට දැන් ඇහුවොත් මම දැන් ඔයා මුළු ජීවිතේම කරපු උසස්ම පිංකම ආස්වාස ප්‍රසආස පහක් එක දිගට දැකලා තියෙනවා ඒකට වගේ අම්මට ඔයාට උදව් කරන්න බෑ. සල්ලි දීලා කරන්න බෑ. ඔයාට හිතලා කරන්නත් බෑ. ඒක විශාල ප්‍රයත්නකෙ පෙරගෙන තියෙනවා. දැන් මේ පහක් එක දිගට හුස්ම ගන්න පුළුවන් එක හයක් කරන්න ඔයා මොකද්ද ගන්න ක්‍රමවේදී? වෙන දේවල් අමතක කළා හැවෙන එකත් මේ මොනවාද හිත අර ස්වාමීන් වහන්සේ ඊයේ පැහැදිලි කරලා දුන්නා වගේ හිත පිටපණින්දී කලින් දුක් විඳිනවා ඒකටත්. නව වෛර කරනවා එක එක දේවල් කරනවා. දැන් හැබැයි අර මෙච්චරක කරපු දෙයක් ආයි මගට ආවම ස්තුතිය දෙනවා. ඒ ඒ දේ කරනවා. ඒ දේ මගේ දෙන එකට ඇඩ්වාන්ස් උත්තරයක් මම කියන්නේ සරල එකක් يعني හිත පිට ගියාට ගණන් ගන්න නැතුව ආය කරනවා. ඒකට කොහොමද පහින් කැඩිලානේ ඔයා දැන්. මං ආනවා අර ඉස්සලා තිබ්බ ඔක්කොම හරි ඔක්කොම සාධනීයයි ඔක්කොම හරි. මං අහන ඔයාගේ සාමාන්‍ය බුද්ධියෙන් දැන් දරුවෝ උඹට තේරිලා තියෙනවා සතිය. උඹ උත්සාහ කරලා තියෙනවා හරි ගිහිල්ලක් තියෙනවා. උඹට පහක් ආස්වාස එක දිගට පහක් ප්‍රස්වාස බලන්න පුළුවන්. මම උඹෙන් ඉල්ලනවා, බැගෑ වෙනවා, යාප්පු වෙනවා. උඹ මේක හයක් කරන්ඩ පහෙන් නතරනකොට හයක් කරන්ඩ උඹ කොහොමද මේකට උත්සාහ කරන්නේ? මොකක්ද උඹේ ක්‍රමවේදී? කොහොමද කටවචනේ මොකද්ද? උත්තරේ මොකද්ද? කොහොමද ආන්සර් කරන්න මට? අරකට උත්තරයක් පිට යන්න ඇරලා අපව ගෙන්නන කනගාටු වෙන්න. ඒක වෙන කතාවක්. මං ආන්නේ මොනේ එක දිගට එක යායට එක රැල්ලට උස්ම පහක් දැකපු විඤ්ඤා හයක් දකින්න මොකද්ද කරන්න ඕන? හයක් කරනවා කියලා හිතාගෙන නෑ එහෙමත් නෙවෙයි ආයි කරලම බලනවා. ඔය එකක් අදිෂ්ඨානේ. ලොකු සාංශ ඉන්න කාලේ කියප එකක් තමයි. එක දිගට හුස්ම පහක් ගන්න පුළුවන් නම් විඤ්ඤා නිවන් කියන්නේ හොඳටම කිට්ටුයි. හරිම ලේසි කියලා දෙන්නේ. මොකද අපි කතා කරන්නේ අනම්මනම් නරිය බල්ලයි කතා නෙවෙයිනේ අපි දැන් කතා කරන්නේ සීතල ඇතුල් වෙනකොට පිටිනුර රසනේ ආදි වශයෙන් තාක්ෂණිකව දැනගෙන අත්විඳින්මින් හුස්ම රැලි පහක් යනවා අපි ඒක දන්න දැන් මම දන්නවා මගේ ඔන්න සතිය මට්ටම පහ ඉලක්කම පහ තමයි සතිය මගේ ගේජ් එක මම යනවා මේක 6 කරන්න එතකොට කරන්න පුළුවන් මම අදිෂ්ඨාන කරනවා මට මෙච්චර දුකොන්ද පණ තියෙන්නේ මම සිල්දී කටලා තියෙනවා දන් දීලා තියෙනවා අනේ මගේ හිත හුස්ම රැලි 6ක් පවතිවා කියලා අදිෂ්ඨාන කරනවා ඒකල තව එකක් ලොකු සංස කියන එක හරි උනන්දු කරන සුළුයි පස්වෙනි එක යනකොට දැඩි උනන්දුයෙන් ලෑස්තිලා යන්න දැන් කැඩෙන්න ඉඩ තියෙනවා මෙයා පුරුද්ද පහනේ මට තව එකක් කෙරුවොත් මම හරියට පහේ පන්තියේ ඉඳලා හයේ පන්තියට පාස් වුණා වගේනේ ඒක පුංචි අභියෝගයක් නේ තියෙන්නේ මෙතන පහක් කරන එකට ගෞරව කරලා ස්තුති කරලා හරි ෂෝක් කියලා හරි කරන පහයි කරන්න ඔච්චරයි භාවනාව කියන්නේ ඕන මොකද්ද සමථ විපස්සනා ප්‍රශ්නේ? මොකද්ද ඔකට ඕන කරන සමාධිය? ඇයි මේ සතිය ගැන දන්නේ නැහැ කියන එක මම පිළිගන්නවා. ඒක මගේ දෝෂනේ මමනේ කියලා දෙන්න ඕනේ. මම දෙමෙ උත්සාහ කරන එකට තමයි. ඒwidetilde මේ සමතයයි විපස්සනාවයි අරකයි මේකයි දාන්න ගියාම මමත් අංජබජල් වෙනවා. මේ මේ පළවෙනි ටිකවත් කරන්නේ නැතුව අනම්මනම් කතා කරනවා. හැබැයි ඒක අධර්මේ නෙවෙයි. ඒව අහුවයි කියලාගෙන වැරද්දක්වත් නෙවෙයි. මම මේ කරන්න හදන්නේ ඊටාම ඍජු ඊටාම සරල මේ මූලික දේ ඇති කළ දෙයක්. මුගෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා මේකෙන් අරකයි මේකයි නිකන් නිකන් හම්බ වෙනවා දෙමළ පත්‍රය හරි කියවනවනේ අපේ කට්ටිය. ඉතින් දෙමළ පත්‍රය කියවන්න එනවා මේ. මම ඉස්සර වට උත්තර දුන්නා. ඒකයි මම කට්ටිය වරද්දාගත්තේ ඒකෙන් දැන් නැහැ. අපි ළඟ තියෙන සතිය උඹ මට දීපා උඹ කරනකොට අත්දැකීම මම ඒක විග්‍රහ කරන්න හරි කැමැතියි මොකද මම හරිම ආසයි මගේ තියෙන එකම ජීව රුධිරය තමයි පළවෙනි වතාවට සතිය පිටු මිනිස්සෙක් එයා සතිය ගැන කතා කරන වචනේ අම්ම කෙනෙක් බබෙක් කතා කරනකොට අහන උරතල් වචනයක් වගේ මට බුද්ධම සජීවීකතියක් තියෙනවා හරිම නිහතමානී හරිම ආධුනික ගතියක් තියෙනවා එතකොට මට මතක් වෙනවා මම නඟඩපු හැටි. ඒ ජීදි මගෙන් කවුරු හරි අහුවොත් මේ සංකාරූපික ඥානය කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ සමත විපස්සනා කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ ආනාපාන සම්පතේ විපස්සනාට දාන්නේ මොකද්ද කියනකොට මට තේරෙනවා මෙච්චර මේ සරලව මං කියන්නේ සරලයි කිය. කළ හැකි දේදී අපි අපි මොනවද මේ ඉල්ලන්නේ? ඇයි මේ දරා ගන්න කියා ගන්න බැරි දේවල් වලට මහන්සි වෙන්නේ මේ දේ යොදන්නේ නැතුව? මේ දෙයට යෙදෙන්නේ නැතුව ඒකයි මම මේ අමතර අමර ප්‍රශ්න ਵਿਚਾਰාත්මක ක්‍රමයකට යොදව යොදව දාන්නේ කවුරු හරි මයිත් එක්ක එනවනම් ඒ ඩයලොග් එකට එහෙම නැත්නම් ඒ දෙබසට ඕනම කෙනෙකුට මම දන්නවා මට වැඩි ඉක්මනට සතිය පිටවන්න පුළුවන්. ඒක පිළිබඳව මට 100 200ක් විශ්වාස තියෙනවා. නමුත් මේ ඔක්කොම තරණ කැලේ ලන්දේ දුවන්න හදනකොට මේ අරකයි මේකයි නැති දේවල් ඉතින් ඒකට මට සිද්ධ වෙනවා එහෙට ගහලා මෙහෙට ගහලා හරියට ට්‍රක් එකට දාගන්න. ඉතින් ඒක නිසා දැන් මං කියන ඔය අහපු ප්‍රශ්න දැන් ආය අහන්න ඕනේ. කොහොමද හුස්ම පහක් බලන්න පුළුවන් පුද්ගලයා ඒක හය කරගන්න. ඌ මටම ගහනවා මගේ වචන කන පැලෙන්න කන පැලෙන්න ගහන කොල්ල හරිද? මට ඒකට උත්තරේ දන්නේ නැහැ ඒක නෙවෙයි මං ආන්නේ. ඔයා මයික් එක ගත්තේ යම් ප්‍රශ්නයක් අහනද ඒක අහන්න කියලා මං කියන්නේ. නෑ නෑ ඒ මම දීපේක. ඒ මම දීපේක මට ගහන්නව කන බලෙන්න ගන්න. මං කියන්නේ මයික් එක ගත්තේ මොකද්ද විසඳුම ගන්නනේ. මොකද්ද සැකහැර ගන්නනේ. දැන් ඔයාලට මම අපි සභාවෙත් කාලය අරගෙන ඒ ඉබ්බසැකේ ස්වාමීන් වහන්සේ ගියා. ඒ කියන්නේ සැකේ නෙමෙයි මට තේරුණා මම මේ ඕන් නැති පාරවල් යන්න හදන්නේ මේ සරලව මේ මේ දීලා තියෙන බෙහෙත් එක පෙත්ත දිනුන හරි සරලව කියලා මට ඒක තේරුණා. ඉතින් මට ඒ ඇති. මම කරා දවස් 3ක රිට්‍රීට් එකක් අවුරුදු 17 කොල්ල කොල්ලතොගේකට කෙල්ලතොගේකට. ඉතින් පළවෙනි දවස් දෙකේ මුංගේ වැඩිම කතාව මම ඒකේ තමයි ඉස්සෙල්ලම දැක්කේ මේ කොල්ලෝ මෙච්චර කතා කරනවා. මට පුදුම අපිරියාවක් ආවා. කෙල්ලෝ නම් ඉතින් කච කච ගන්න ඕක ප්‍රශ්නයක් නැහැනේ. මේ කොල්ලෝ අත්තල් බැඳගෙන කතා කරලා ඉතින් මොන විදියෙන්වත් බේරන්න බෑ. මොකද අවුරුදු 17 එකෙක් ආවමදයි. සංවිධායකයෙකු අනේ ස්වාමීන් වහන්සේ කේන්ති ගන්න එපා ඉමු කියලා. ඉතින් දවස් තුන යනකොට ඇත්තටම ඔය වගේ සාකච්ඡා කරලා යම් ප්‍රමාණයක නිකන් ලාවට වගේ අඳුරලා දුන්නා. දුන්නාට පස්සේ මේගොල්ල ඒ ඔක්කොගෙම පසුවිවරුමක් කරා හැම කෙනාගේම අදහස් විමසුවා. ඊටසට එක කෙල්ලෙක් කියලා තිබුණා ස්වාමීන් ඔච්චර තටමණික කෙලින් කිව්වනම් ඉවරනේ කියලා. දැන් ඉතින් සංවිධායකයාට අප්සෙට් මේක කියන්න. ඒ කෙල්ල කිව්වේ මේ දවස් තුනක් නටමපු දේ ස්වාමීන් කෙලින් ඕක කිව්වනේ ඉවරනේ කියලා. ඊටසේ මම ඉතින් සංවිධායකගේ සංවිධායිකාවක් මම කිව්වා මම ඔබට පුළුවන් මේ කෙල්ලව ට්‍රේස් කරන්න. ට්‍රේස් කළා අහපන් මේ දවස් තුනේ කියපු දේෙන් කොයි එකද වැදුනේ කියලා. ඒක නෙයා කෙලින් කියන්නේ කියන්නේ. එයාට තීරච්ච එකනේ. ඊට පස්සේ ට්‍රේස් කරගත්තා. මම මම ගුරුරෙක් විදිහට මම සලකනවා කෙල්ලට. අහන්නේ ළමයාගේ මම මොකද්ද කෙලින් කිව්වේ යුතු තියෙන්නේ. දවස් තුනෙන් ඔයාලට වැඩියෙන් තේරෙන්නේ මොකක්ද? ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේලා පැයක දේශනයක් දුන්න මෙලෝ හසරක් අපිට තේරෙන්නේ නැහැ. මුණා එකපෙන් සක්මන් කරන හැටි කිව්වා පරියන්ක ඉන්න හැටි කිව්වා සක්මන් ඉන්න හැටි කිව්වා එදින්ද වැඩ කිනකෝ අපිට මොනවක්වත් තේරෙන්නේ නැහැ ඊට පස්සේ ඇවිල්ලා වාඩි වුණා අරම මතක නැහැ ඉතින් ඔහේ පගන් නිලාන හිටියයි කිව්වා සක්මන් කරයි මොනවක්වත් තේරෙන්නේ නැහැ කිව්වා ධර්ම සාකච්ඡා කරනකොට ස්වාමීන් වහන්සේ කිව්වයි කිව්වා මේ ඉඳගෙන ඉන්නකොට අඩු ගන්න ඉඳගෙන ඉන්න බලපන්. සක්මන් කරනවා සක්මන් කරන බලපන් ඉතින් පොඩ්ඩක් දැන් තේරුණා. ඊට පස්සේ දවසේ ඒක කරනකොට ප්‍රශ්න අහනකොට ඒගොල්ලෝ මේ ප්‍රශ්න හරහා ස්වාමීන් වහන්සේ කිව්වේ මේ ඉඳගෙන ඉනකොට ඉඳගෙන බව දන්නවනම් උඹට ඒකට අතිරේක ලාභයක් විදිහට ඒකට ආනාපාන වැටෙයි. සක්මන් කරනවා සක්මන් කරන බව දන්නවනම් මේ වම දකුණ කෙටෙනවා වැටෙයි කියලා. ඉතින් ඇයි ස්වාමීන් වහන්සේ ඔක කෙලින් කියන්නේ නැත්තේ කියලා ඇහුවා. ඊට පස්සේ මං කොයිද කිව්වට තේරෙන්නේ නැහැ දවස් තුනක් ඔබ තටමැව්වට පස්සේ තමයි ඔබට තේරෙන්නේ. මම ඔක්කොටම ගැලපෙන්න කියනවා Tamanට වැටෙන දේ කියනවා. ඊට පස්සේ මං ඇහුවා දැන් උඹ කර්මස්ථානාචාර්යවරයෙක් වුණොත් උඹ ওই කෙලින් කොහමද ඕක කියන්නේ? කවදාකවත් භාවනා කරපු නැති අලුතෙන් කෙනෙක් ආවම ඊට පස්සේ කොහොම මන්නම් කියන්නේ කෙලින්ම පරියන්කයට ගියාට පස්සේ ආනපානේ බලන්න. තේරෙන්නේ ඔය ඒ ළමයට එහෙම හිතුණට තේරුම් තේරෙන්නේ යම් අත්තරදි ප්‍රමාණයක් තියෙන්න ඕනේ හදන්න. ඊ අත්දැකීම් ටික නොවලහ ලැජ්ජ නැතුව ඉදිරිපත් කරන්න. එතකොට තමයි ඒ මතින් තමයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා එතෙන්දී අපි ඉගෙන ගන්නේ දැන් මගේ ජීවිතේ මම 78 79 ඉඳලම සතිය පිටවනවා 88 ඉඳලා ෆුල් ටයිම්. ඉතින් ඒකට අලුතෙන්ම ආපු කෙනෙකුට මාත් එක්ක කමියුනිකේට් වෙන්නේ නැහැ. එයාට තේරෙන දේ අහගන්න මට බැරි නම් මගේ ඇති වැඩකුත් නැහැ. එයාට කොහොමද කිව්වද තේරෙන්නේ කියන එක මං උනන්දු නැත්තම් මං අහගන්න කැමතිලා මගේ වැඩකුත් නැහැ. ඉතින් මට එහෙම කතා කරන කෙනෙක් අල්ලගෙන හැමදාම ඉගෙන ගන්න ඕනේ කිසිම භාවනා විලෝඳ හැඟීමක් නැති සීල දන්නේ නැති නමුත් හිත තියෙන කෙනෙකුට කොහොම කිව්වද වැටෙන්නේ කියලා. ඒක මට හැමදාම මම ඉගෙන ගන්නවා. හැමදාම ඉගෙන ගන්නවා කවදාකවත් මොනම සතියක් ගැනවත් දන්නේ නැති කෙනෙක් මේ සතිය හදාරගත්ත හැටි ඉගෙන ගත්ත හැටි ඒක කියනවා නම් ඒක විස්තර කරනවා මම හෙට උදේ වෙනකම් මෙහෙම ඉඳගෙන ඉන්නවා. මට ওই පඬිත කතාව මොකක්වත් ඕනේ නැහැ. අභිධර්ම ඕනෙත් නැහැ මට, චිත්ත ධර්ම ඕනෙත් නැහැ, වේදනානුපස්සන ඕනෙත් නැහැ මොකක්ද? මම ඒක කියනකොට මම දන්නවා කුරුවල් වෙලා. සවුත්තු කරගෙන ඉන්න කට්ටිය. ඉස්සල්ලාම දැනගන්න දන්නේ නැති කෙනෙකුට සත්‍ය උගන්ලා දෙන හැටි. ඒක ඉගෙන ගන්න තමයි ඉගෙන ගත ක්‍රමේ නැවුම් ක්‍රමේ එහෙම කියලා දෙන එක. ලංකාවේ ඉන්නේ කුරුවල් පොල්. සවුත්තු වෙච්ච බඩු. ඔක්කොමලා අභිධර්මයේ පාඩම් ඉගෙනගෙන අරක කරගෙන මේක කරගෙන කි විනාඩියක් නලියන්න නැතුව ඉඳගෙන ඉන්න බෑ. හැබැයි කතා කරන සංකාරූපික ඥාණයට යන්නේ කොහොමද? හතරින් ධ්‍යානට යන්නේ කොහොමද? සමත විපස්සනා කරන්නේ කොහොමද? අනම්මනම් කියලා අන්න මේ සරල දේ තේරුම් ගන්නෑ. මම දන්නවා කවදා හරි මම මේ වගේ තම්බි පිරිසක් ඉදිරියට දේශනාවක් දුන්නොත් ඔය ඔක්කොටම වැඩි වැඩි ඉගෙන ගන්න තම්බි මිනිස්සු. ඒ මිනිස්සු ලෑස්ති යහන්නේ. කියන ඕන දෙයක් අහන්න යන්නේ මොකද දන්නේ බෞද්ධයත් එක්ක සංඝයත් එක්ක නම් බේරන්න බෑ සංඝයා කියන්නේ අම්බුම අලු ඔලු මොට්ටලියෝ ඇයි සාසන බාහදාරකාරී කලේ මුණින් නමලා දින මොනවක් කරොත් හරියන්නේ නැහැ අනේ මට සමා වෙන්න ඕනේ මේ සංඝයා වහන්සේලාට මේ මං කිව්වට හරි අමාරුයි ඉතින් මං ඒ නිසා කවුරු හරි එනවනම් පාවඩ දාලා තියන්න මොකද 100ක් සංඝයා ගිහි තේරුණා ගතට එක සංඝයා නවත් තේරුම් ගත්තොත් පුදුම බලයක් තියෙනවා අමාරු අමාරු වුණාට මුලදී ඒ සතිය හඳුන්වා දුන්න නැත්තම් ඒකට වෙලා ගත්තේ නැත්නම් ඒ කිසි කෙනෙකුගේ දෝෂයක් නෙක මගේ 100%ක් දෝෂේ මම මේ දවස් පහේම උත්සාහ කරන වෙන්න මොකද මට විපස්සනා ඕනෙත් නැහැ මට සමතේ ඕනෙත් නැහැ මට ධාන ඕනෙත් නැහැ මට ඕන කරලා තියෙන්නේ සතිය කියන එක තේරුම් ගත්තද ඒ පරණ කට්ටිය අයියා වෙන්න හදන. අක්කා වෙන්න හදන. ආපු දවසේම කියනවා ස්වාමීන් වහන්සේ මම මේමයි මේමයි මේමයි මේමයි කියලා. ඉතින් මට පැත්තකට කරලා අනින්න හිතන හොම්බකට රිවර්ට් වෙන්න මේ ආදුනිකයෝ ඔක්කොම අවුල් කරනවා. පරණ කට්ටියයි. ඒ නිසා අපි දැන් කරලා තියෙන අවුරුදු 60ට වැඩි කට්ටිය අයින් කරන්න යන්නේ. මොකද එන හරියක් කියන්නේ නාකියෝ. අවුරුදු 60ට වැඩි කට්ටිය 160 දක්වා අඩු කරනවා. 107 අවුරුදු 40ට අඩු කට්ටිය 140 දක්වා දීලා අලුත් මිනිස්සු වැඩි කරන්න ක්‍රමයක් දැන් මට 60 පිරලා දැන් අවුරුදු 3ක් හැබැයි ඒනොට මං කැමති බැනුම් අහන්න හරි තරුණ තරුණියන්ගේ මෙන්න මේක පණිවිඩය යන්න ඕනේ ඒගොල්ලන් හැබැයි නාකි ෂේප් කරගන්න නැතුව තරුණ වෙන්නේ නැහැ ඒ නිසා ඉස්සලා අවුරුදු රිට්‍රීට් 87ක් කෙරුවා නාකියොත් එක්ක දැන් ඉස්සරහට තරුණ කට්ටි දාලා ඒ අයට මේ කියලා දෙන්න කවුරු මොන જાතියට මාව නොම ගන්න ඇරියත් මයිලන් කිසිම ගීසුමක් නැහැ මට තියෙන සතිය විතරයි. ප්‍රතිපත්තානේ විතරයි. ඒක පිළිතුරු විතරයි. ඒක නිවන් දක්වම යනවා. උංගෝ හිතනවා නෑ නෑ මේකට අරෙන් අඩුම කැඩුම දාන්න වෙයි උපමට්ටම් කරන්න වෙයි නෑ බුදුහාමුදුරු කියලා තියෙනවා සතික්ව අහම්බෙක්කවේ සබ්බත්තිකම් වදා සතිය මහණි සමතන්‍ය අපේක්ෂා කළ යුතුයි සීල කෘත්‍ය සම්පාදක ඇමතිවරකේ සියල්ල කර දෙනවා ඒක නැති කට්ටිය තමයි ප්‍රශ්න අහන්නේ ඒගොල්ලන්ට මම ප්‍රශ්නේ හරහාම නැවත සතිය මතක් කරලා දෙන එකයි කරන්නේ. ඔයාටත් කිරුවේ ඒකමයි. මයින් අහන්නේ සමාධිය ගැන. මයින් අහන්නේ විපස්සනා ගැන. මයින් අහන්නේ සමාධිය ගැන. ඉතින් මන් දන්න වයර් මාරුවෙලා වඩි ගොඩ ඉඳගෙන ඉන්නේ කියලා. ගසලා දාලා ආයෙ වඩි කරපුවාම වලි ගෑයින් කරලා යාරියන. තේරුණාද? මේ ටික මට ලියලා ඕනේ. රචනයක් විදිහට ලියලා ඕනේ. ඔටුයි. එහෙමයි තව මම ස්තුතිවන්ත වෙනවා සමනස මේ මොනවාද පෙරේදා ධර්මදේශනාවේ මේ තෘෂ්ණාව ක්‍රෝධය ගැන කතා කරා මේ තව මේ භාවනා කරද්දී දෙදිනදා ජීවිතේ භාවනා කරද්දී වැටීම් මතුවෙනවා. දකින්න දකින්න පැත්ත මට ක්‍රෝධය. මේ හැම කිමුවක් සාමාන්‍ය පියාදුවත් මේ මම ඉස්සර එක දකින්නේ හැබැයි මේ අර මයින්ඩ්ෆුලි කියලා ඉඳද්දී පේනවා මේ සමනලට හැම ක්‍රෝධය. මේ එදා මේ ඒ ඒ ඒ ක්‍රෝධය තියෙනවා කියලා කලින් දැනගෙනත් හිටියා. ඒක හේතුවක් ওই ක්‍රෝධය මෙතනට එන්න. එදා ඒ ධර්මදේශනාව කරන අවස්ථාවේදී මගේ ජීවිතයේ පළමිනි වතාවට මේ හිතාගත්ත මේ මේ ක්‍රෝධය කියන දේ සම්පූර්ණයෙන්ම මගේ මේ මගේ කියව හෝ මේ සිතුවිල්ලෙන් උගුල්ලා දානවා කියලා ඒ චේතනාව පාලන ඒකට මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ බුද්ධ ශාසනය කෙරෙහි මේ ශ්‍රද්ධාවක් කියන දේ මට ඉස්සෙල්ලා තිබුණේ නැහැ. ඒ කියන්නේ එනවා යනවා එනවා යනවා එන එහෙම දෙයක් කොණ්ඩෙත් බඳලානේ. ඔව්. දැන් ඒතම මේ ශ්‍රද්ධාව කියන දේ ඇති වුණා කියලා කියන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවේදී මේ මේ සියලු ඇති වූ කුසල නැති නොඇති වුණු අකුසල් සිතු ධර්ම ඇති නොඇති කර ගැනීමේ සිතුවිල්ලක් එහෙම පාතුන්නේ නැහැ. ඒවල මම බැලුවා නෑ එහෙම පාත් වෙන්නේ අවංක වේ වෙලාවේ. නමුත් ඊයේ සක්මන් භාවනා කරන අවස්ථාවේදී වැටුණා මේ ගෙවන්න තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික ගෙවල ඉවර වෙනවා. මේක නැති කරන්නත් බෑ ඇති කරන්නත් ඒක වෙනවා. නමුත් ඊයේ ඒ සිතුවිල්ලත් ප්‍රථම වරට පාත් වුණා. ඒ දෙයටත් මම ඔබතුමාට සහ බුදුරජා බුදුහාමුදුරන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මට මට 100 කීයක විතර ෂෙයාර් එකක් දෙන්න. නන්නේ ඔබතුමා හරහා බුදුහාමුදුරට දෙද්දි ඔක්කොම ටික ඒ නිසා කියන්න තියෙන කෝපවන්නේ ඇයිද පිම්බර ස්වාමීක් මන් කෝපේ හොඳ නෑ මගේ ස්වාමී කෝප වෙන්නේ අන්නේ සින්දුවේ පච්ච කොටා ගන්න ඕනේ පපුවේ. කෝප වෙන්නේ ඇයිද පෙම්බර ස්වාමී ඉක්මන් කෝපේ හොඳ නෑ මගේ ස්වාමී කියලා. එතකොට නිස්සාරණ වලට ඔයා දාලා යන කෝප ටික විතරයි පෝර වෙන්නේ. මේක පිම්බීමක් වෙන්නේ සියලු දෙනාගේ කෙලස් ටික මෙතන දාලා ගියොත් විතරයි. එහෙම තමයි මේක පිම්බීමක් කරන්නේ. අපි ගෙන ආපු කෙලස් ටික මෙතන දාලා ගියා නම් ඒක බුදුහාමුදුර කියලා දෙනවා ඒක සාරාණීය භූමියක් පාටපත් වෙනවා කියලා. මුළු ජීවිතේටම මතක තියෙන භූමියක් වෙන මොකද අපි ගෙනාවු කෙලෙස් හරියටම දැනගෙන මම මේක දාලා ගියා. කෙලසෙනවා කියන්නේ නැහැ ඒකට. මේක පිම්බීමක් පාටපත් කරනවා. ඒ නිසා මම කිව්වේ මේ ටික මට ලියලා දීලා යන්න ඕනේ. රචනයක් විදියට. එතකොට මම හිතනවා ඒක ටිකක් ඉතුරු වෙයි කියලා. හොඳයි අපි විනාඩි 15ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා මම හිතන්නේ නැහැ උනත් කාලය නාස්ති කරයි කියලා. එතකොට අපිට විනාඩි 45 කාලයක් තියෙනවා. පරියංක භාවනා සමා වෙන්න සක්මන් භාවනාවට අපි තුනට නැවත රැස් වෙනවා. පරියංක භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.